අවුරුද්ද අඩපැය. ජීවිතය හා කලාව පිළිබඳ සමෘද්ධ කතාබහ. ආයිබෝවන් ශ්‍රාවක හිතෝතුන්. යුග පුරුෂයන් දිවිවන්නේ කලාතුරකින්. කලාව ක්‍රීඩාව දේශපාලනය විද්‍යාව හෝ ඕනෑම ශාස්ත්‍රයක. මහත් දායකත්වයක් ලබා දුන් විශේෂ මිනිසුන්ගේ මෙහෙවර අගය කිරීම සමාජයේ යුතුකමක්. එරට සිනමා කලාවට පුරෝගාමී දායකත්වයක් ලබා දුන් ලෙස්ටර් ජේම්ස් පීස් මහතාගේ නිර්මාණ ජීවිතය පිළිබඳව මෙනෙහි කිරීමකට අද සහෘදාන පැය වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා. ලෙස්ටර් ජේම්ස් පීස් මහතාගේ සිනමාව පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අද සහෘදාන පැය වැඩසටහනට ආසමල කතා බහට එකතු වෙන්නේ ප්‍රවීණ දක්ෂ සේනාධ්‍යක්ෂකවරයෙකු වන විමුක්ති ජයසුන්දර. විමුක්තිය ලිස්ට් ජේම්ස් පීරිස් නම් වූ විශිෂ්ට සිනමාකරුවා පිළිබඳව අපේ රටේ බොහෝ විද්වතුන් සිනමාකරුවන් බොහෝ අදහස් අගය කිරීම පළ කරලා තිබෙනවා. ලිස්ට් පීරිස්ගේ සුවිශේෂ මෙහෙවර ඔබ කොයි විදිහටද විස්තර කරනවා? ඔය ආයත මම හිතන්නේ ලංකාවේ සිනමාවේ යම් පුද්ගලයෙක් ගැන මේක කලක් වැඩිපුර කතා කරාම අපි කතා කරන්නේ ඇත්තටම ආචාර්ය සජේෂ්පිරිස් කියනකොට ඔහු සහ සිනමාව කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඔහු හැවතුනේ සිනමාව වෙනුවෙන්, ඔහු එදිනදා ජීවිතේ ගත කළේ සිනමාව වෙනුවෙන්. ඒ නිසා ඔහු කියලා කියන්නේම සිනමාව ගැන අපිට ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිතන්නේ විවිධ අත්දැකීම් සහිත පරම්පරා ගණනාවක් ඔහු බිහි කළා. ඒ අය ඇත්තටම ඔහුට කලින් මෙලව හැර ගියා. ඒක එක්තරා විදිහක එක පැත්තකින් වාසනාවක් ඔහු ඔහු විසින් දෙහි කළ සියලු දෙනාගේම නිර්මාණවලට බලන්න පුළුවන් වුණා ඒ වාසිනමා විදිහට විකාශනා වෙලා ගිහිල්ලා විවිධ ධාරා ඔස්සේ මහා මාවතකට ගමන් කරමු දැක්කා ඒ වගේම වාසනාව ඔහු විසින් දෙහි කර ඔහුගේ දරුවන් ඒක ඔහුට කලින් අකාලේ වෙන පුළුවන් නමුත් වයස්ගත වෙලා හරි මිය ගියා. ඉතින් මේක එක්තරා විදිහක විශේෂ අවස්ථාවක් මට ලෝකයේ නිර්මාණකරුවෙක් විතරම් කාලයක් ජීවත් වෙන අවස්ථාව අඩුවෙන් අපි දකින්නේ. හැබැයි ඒ නිසාම අපිට එක්තරා හොඳ දෙයක් තියෙනවා මේ ඉතිහාසය අපිට සාමාන්‍ය අපේ අමතක කළ යුතු ඉතිහාසයක් අපිට නැවත මතක් කරලා ඇත්තටම මොකද්ද මේ සංස්කෘතික ජීවිතය කියලා බලන්න හොඳ අවස්ථාවක් දැන් උදාගලා තියෙනවා. සහ මේ මතක් කරන මේ මොහොත අපි මතක් කරන හැමදේම අනාගතයට මතක කරගෙන තියාගන්න කොහොමද කියලාත් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් අතීතයේ තාක්ෂණික මතක කරන જાතියක් විදිහට හිත දවසේ අපේ ජීවිතය තුළ සිනමාව සහ ලෙසජින් ස්පීරිස් ජීවත් වේද කියන එක දැන් සැකයක් වෙන්නත් පුළුවන්. ඒක මම හිතන්නේ ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් ගැන කතා කරනවා. නමුත් විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මට මොකද ඒ විශාල කාරණා මම දන්නේ මට පුද්ගලිකව සහ අපේ પરම්පරාවේ කියපෙනකොට ඔහු සිනමාකරුවන් විදිහට සලක විදිහට සහ ඔහු අපිව කොයිතරම් ධෛර්යමත් කරාද කියන එක කියේ යුතුකම හේතුව තමයි මම දැක්ක පහුගිය දවස්වල සමහර ਵਿਚාරකයින් දේශපාලන අර්ථකථන කරපුවා ලෙස්ජියස් පිරිස් කියලා කියන්නේ මෙරට ජාතික රාජ්‍යයේ එහෙම නැත්නම් මෙරට රජයේ සිනමාකරුවා සහ ඔහු නිරන්තර රජය සමග ගනුදෙනු කර ඔහුගේ උපන්දින සාදේ ප්‍රධාන වුත්තා රාජනායකයා මෙවැනි ආකාරයට සාමාන්‍ය අපි දන්න විකල්ප කලාකරුවාගේ භූමිකාවට එහාට ගියහු දෙයක් ලෝකයා දැකපු නිසා. නමුත් අපි හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් අපිට තේරෙයි ලෙස්ටර් ජේම්ස් පීරිස් හැම මොහොතකම සිනමාවේ පාරිශුද්ධ භාවිතාවකම පෙනී හිටියා. කිසිම ධනයේ බලයේ දේශපාලන අතකොලකට සිනමාව සීමා කරේ නැහැ. ਉਹ හැම මොහොතකම සමහරක් අවස්ථාවලදී ඔහුට යට වෙන කෙඩ ඇරියක් ඔහු ඔහු හදන දරුවන් වත් ඔහුගේ ශිෂ්‍යයන් ඒකට යටගෙනට කැමති වුණේ නැහැ. විශේෂයෙන් අපි දන්නවා කුරහඬ කලව චිත්‍රපටය වාරණට ලක්වන මොහොතේදී මේ රටේ විශාල පිරිසක් රජය සමග හිටගත්තා. විශේෂම කලාකරු, විචාරකයෝ රජයේ වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තා. නමුත් ඔහු සිනමා කරුවා වෙනුවෙන් ප්‍රසන්න විතානගේ වෙනුවෙන් පෙනී හිටියා. ඊට පස්සේ මේ මගේ මේ මගේ සංගීත චිත්‍රපටය ආందోලනාත්මක විදිහට වාරණයට ලක් වෙන මොහොතකදී රාජ්‍ය රාජ්‍යෙන් දෙන ලද ණය නැවත ගන්නට උත්සාහ කරන මොහොතේදී ඔහු මැදිහත් වෙලා ඒක නවත්තලා ඔහු අශෝක හඳගම වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේම මගේ චිත්‍රපටය 2005 දී සුළඟේන බෙන් චිත්‍රපටය ඇදී මතභේදකාරී තත්යකට මුහුණ දෙන වෙලාවේදී මෙරට ආරක්ෂක අංශ රාජනායකයන් ඇතුළු විශාල පිරිසක් කලා ලෝකයේ නළු නිලියන් සිනමා අධ්‍යක්ෂකවරු මට විරුද්ධව සහ චිත්‍රපටයට විරුද්ධව වාර්ණය කළ චිත්‍රපටයක් විදිහට හංගඩු ගැහුවා. නමුත් ඔහු තනියුපීතව ඒවට පහර දුන්නා ඒ වෙනුවෙන් පෙනී හිටියා සාමාන්‍යමත් මම දන්න විදිහට ඔහු විශාල ලේඛන සංඛ්‍යාවක් ලිපි පුවත්පත් සංග්‍රහ ආදිරි සැපයලා චිත්‍රපටයේ එම චිත්‍රපටයේ මා සතු අයිතිය සිනමාකරුවා සතු අයිතිය සිනමාවෙන් ආරක්ෂා කර යුතුයි කියන එක ඔහු කිව්වා. මම මේක තමයි ඔහු තුළ තිබුත් විශේෂත්වය ඔහු එදා 1956 යම් වෙනසක් කළාද ඒ වෙනස තුලින් බිහි වූ මිනිසුන් විදිහට අපි ඔහු හැමදාම අගය කරනවා. ඔහු එදා කළ දේ මීට දශක 5කට පෙර ඔහු සිනමාවට ලබා දුන් දායකත්වය. ඒ කියන්නේ ඔහු සිංහල සිනමාව තුළ ඒ තබූ ඒ සුවිශේෂ සලකුණ ඔබ කොයි විදිහටද ඔබ විස්තර කරන්නේ? මම හිතන්නේ සිනමාව කියන මාධ්‍ය තාක්ෂණික මාධ්‍ය මාධ්‍යයක් කලාව සහ විද්‍යාව එකතු වෙච්ච තැනක් ලෝකයේ 1956 වෙන විට මේ සිනමාව බිහි වෙලා තිබුණේ නෑ අද තියෙන සිනමාව මේ ආකාරයෙන් බෙදලා තිබුණේ නෑ සිනමාව පුරෝගාමී බිහිවෙච්ච රටවල් වල චිත්‍රාගාරයෙන් එළියට එන්න ඉතාම දුර කාලයක් ගියා. නමුත් අපිට පුළුවන් වුණා ලෝකේ ප්‍රධාන රටවල් ඒ ඇමරිකාව, ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව කියන ලෝකේ ප්‍රධාන සිනමාවන් පවතින රටවල් හා සමගාමීව ඔහු නිසා ඔහුගේ දැක්ම නිසා ඔහු ලෝකයේ පිළිබඳව ගොඩක් දේවල් දැනගෙන හිටිය නිසා අපිටත් ඒ විවරණේ ලැබුණා. එහෙම නැත්නම් අපි ඒක සමහරකට අපි දන්න සමහරකට අදටත් චිත්‍රාගාරයෙන් එළියට බහ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ චිත්‍රාගාරයෙන් එළියට එනවා කියන මොකද විද්‍යාව නිසා මේ කැමරා උපකරණ වල චිත්‍රාගාරයට ගන්න නිමුන්නේ. මෙහි එළියදෙනවා කියන එක විශාල සංස්කෘතික කාරණාවක් සිනමා ලෝකයේ තුල. ඒක ඔහු ගත්ත ටැලන්ට් පියවරයන්. ඔහු මම හිතන්නේ ඒ කියන අද කරන අපි කරනවත් එක බලනම ඊට වඩා ඉතාමත් සංකීර්ණයි කැරකාර චරිතයක් කියන බලොත් එහෙම සියලු සම්මත චිත්‍රාගාර ස්ටුඩියෝ තාක්ෂණික සියලු මොකද මුදල් කරන තිබුණ චිත්‍රාගාරය තුල නළුලි හිටියේ වාස්සේ. ඔබට හිතන්න පුළුවන් අද වගේ කාලෙක 90ක් මේ රටේ ඉන්න සියලු කලාකරුවන් යපන චිත්‍රාගාරේ. ඒකට විරුද්ධව තව තනි මිනිස්සෙක් මම මේක එළියතරන් යනවා කියන කියද්දී කොයිතරම් රාජ්‍යයෙන් කොයිතරම් සම්ප්‍රදායෙන් කොයිතරම් ගැරහිලි අගහරෝ එන්දන්දක දැන් හිතන්න පුළුවන් අනුමාන කරලා බලද්දී. අද ඔහු අපි අපි දැන් රාජ්‍ය එක්ක ඉන්න කෙනෙක් විදියට. නමුත් එදා ඔහු කොහිතරම් ගහලා ගැහුවද කියලා අනුමාන කරන්න පුළුවන් අපිට. දැන් ඒක නිසාම තමයි අපිට පුළුවන් වුණේ ලෝක සිනමාවේ ඉහළ තැනක ඉන්නට. මොකද ඔහු 1956 රේඛා චිත්‍රපටය සමග චිත්‍රාගාරයෙන් බැහැරට ගිය සිනමාව ඔහු ප්‍රංශේ කාන් චිත්‍රපටවල පළවෙනි චිත්‍රපටවලට අරන් යනවා. ඒක කාන් චිත්‍රපටවල කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථවාදී සිනමාව ලෝකෙට අරන් ගිය ඒක නඩත්තු කරන ලද මෙහෙයපු සිනමා උත්සවය. ඔහු එදා පළවෙනි උත්සවයටම යනවා. එහෙම බලද්දී මේ සියලු ලෝක සිනමාවේ ලෝක සිනමාවේ මේකේ යථාර්ථවාදී ධාරාවේ නිර්මාතෘවරයෙක් විදිහට අපිට ආචාර්ය ලෙස ජේම්ස් පිරිස් සලකන්නට පුළුවන් ලෝකයා විසින් ඒක එහෙම සලකනවා මම හිතන්නේ ඊයේ ගාඩියන් පුවත්පතේ වාර්තාවක් පළවෙනි තිබ්බා ලංකාව නොහඳුනන ලෝකය හඳුනන ලෙස්ටර් කියලා. මම හිතන්නේ ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසාම තමයි ඔහුගේ සම්මානය හොරාට අරන් යන්නේ ඔහුගේ මේ ඔහුගේ මනසේ තියෙන තරම් සම්මානය හොරාගෙන යන්න පුළුවන් හොරෙක් දිවන රටේ නොදන්නා ගුණයක් ලෝකයා දැනගෙන හිටියා. ලෙස්ටර් ජේම්ස් පිරිස් සිනමාව තුළ ස්තබපු ඒ සුවිශේෂ සලකුණු රේඛාවෙන් ආරම්භලා ඔහු බොහෝ සිනමා කෘති විශිෂ්ට සිනමා කෘති ගණනාවක් ඔහු නිර්මාණය කළා මේ නිර්මාණ කරුවා පිටුපස තිබුණු පසුබිම ඔහුගේ දැනුම ඔහුගේ චින්තනය ගොඩනගන්නට පිටුහල් වූ කාරණා ඔබට පුළුවන් ද විස්තර කරන්න. මේක හොඳ ප්‍රශ්නයක් ආයෙත් මම හිතන්නේ අපි දැන් අපිට ඉහළ එහෙම නැත්නම් පුරෝගාමී කලාකරුවන් සියලු දෙනා දැන් බැලුවම දන්න. හේරම දැක් තමයි ඔවුන් ඔවුන් ජීවත් වුණේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට. එතකොට ඉංග්‍රීසි පාලනය තමයි ඔවුන්ගේ අත්‍තර උපත සහ ඔවුන්ගේ අධ්‍යාපන සියල්ල. ඒ නිසා ඔවුන්ට තිබුණා ඔවුන් ඉගෙනගත් ඉංග්‍රීසි. ඔවුන් ලෝකෙ දැක්ක ඉංග්‍රීසි. නමුත් ස්වදේශික හැඟීම නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න වෙනම සංස්කෘතිය වෙනම අධ්‍යයනය කළා. ඒ නිසා උන්ට විශේෂ වටිනකමක් තිබ තමන්ගේ දේ ගැන විශේෂ කුතුහලයක් වටිනකමක් සහ ඒකට අවශ්‍ය විනයකුත් වෙන පැත්තකින් සැකසලා තිබුණා. ඒක 56 ඔහු එනකොට ඔහුට ලෝකයා කියන මැජික් එකක් නෙමෙයි. ලෝකෙට යනවා කියන්නේ ඔහු ඉංගලන්තේ ඉඳලාම යාවේ මෙහෙට. ඒතර ලෝකෙ ඉඳලා ඒ ලංකාවට ආවේ. ඔහු ඒක ඔහුට උදාහරණයක් ලංකාවට එනවා වෙලට හොලිවුඩ් වලට යන්න තිබුණා. ඒ යුගයේ. මොකද ඉංගලන්තේ ඉඳලා තමයි ගොඩක් සිනමාකරු හොලිවුඩ් නිර්මාණ නිර්මාණය කරන්න ගියේ ඔයගෙදී. ඔහු කරන්නේ ලංකාවට එනවා. ඒකට ඒ කාලේ හිටිය ආසිකාක් වෙන්නන් හිටියා. ඒ නිසා උඩ විශාල මෙහි වපසරියක් තිබුණා. අපි දන්නේ ඒ කාලේ හිටපු සියලු දැවැන්තයන් මේ මාත්‍රමේ පසුබිමක හිටපු අය. නමුත් අපි දන්නවා ඒ නිසාම තමයි ඔහුට මේ එක්තරා විදිහක මේ ජාතික රාජ්‍ය පිළිබඳ ඔහුට යම්කිසි වෙන අදහසක් තිබුණා මේ අපේ රටේම සියලු ජනයා වෙනුවෙන් ජාතික රාජ්‍යයක් නිර්මාණය කරගත යුතුයි කියන හැඟීම ඔහුට ඉන්නේ රහතේ සරට කලින් ලංකාවගේ දැක්ක නිසා. අපි විසින් පාලනය කරන රටක් හදන්න ඕන වගේ අදහසක ඉන්නේ අපි හිතපු හැය ගලා හිතපු නිසා. දැන් ඒ නිසා තමයි ඔහුට අවසාන මම කියන්නේ ඔබ දන්නවා මේ අපේ අපේ කලාකරුවන්ගේ ඔහු තමයි රාජ්‍යයට වඩාත් සමීපයි වගේ අපිට පේන්නේ රාජනායකයා ඔහුගේ උපන්දිනේට නිරන්තර යනවා කේක් කපනවා ඒ වුණාට ඔහු රාජ්‍යයේ ගණන කරපු ආකාරය අර මතු පිටින් පේනට වඩා අතුලෙන් වෙනස් තත්ත්වයක්. ඔහු රාජ්‍යයෙන් කිසිම කිලිලුවේ නැහැ. මම කියන්නේ අපි දන්න සාමාන්‍ය විකල්ප ධාරාවේ ඉන්න කලාකරුවන් රාජ්‍යද කැරළි රාජ්‍යද විරුද්ධ වෙන 48 හදන රාජ්‍යද විරුද්ධව තමයි ඊට පස්සේ සියලු කලාකරුවන් පසු කාලෙක අපි ගිහි වෙන්නේ. රාජ්‍ය ප්‍රශ්න කරන රාජ්‍යයේ ගැටෙන. දැන් ඊට කලින් ඉන්න නිර්මාණකරුවෙක් විදිහට ඔහුට රාජ්‍ය සකස් කිරීමේ උවමනාවක් තිබුණා. මේ දේශයේ අපි කොහොමද මේ රටේ ස්වදේශීය ජනයා පාලනය කරන රටක් බවට පත් කරගන්නේ කියලා ප්‍රශ්නේ. ඒ නිසා මත අපිට මේකට විරුද්ධ වෙන්න බැරිනේ මුලින් ඉඳලා. මොකද ඔහු කල්පනා කරා අපි හදපු දෙයට අපි කොහොමද විරුද්ධ වෙන්නේ? ඔහු ඒ දිනස්සේ දැනන් හිටියා. නමුත් ඊට පස්සේ පහ එන අයට තියෙන රාජ්‍ය නැවතින යාන්ත්‍රය තුළ එන සියලු දුක් කම්කටොළු ටික ගැටෙන්න වෙනවා. මේක තියෙන අසාධාරණ අයුක්කත් ගැටෙන්න වෙනවා. ඒ නිසා සියලුම සිනමාකරුවන් ඊට පස්සේ ඔහුගේම ඔහුගේ සිනමා ඉගෙන ගන්න ගත්තාය. ඔහුගේම සිනමා දරුවන් රාජ්‍යයට විරුද්ධ කැලිකාරම් බවට ඉස්සරහට එනවා. මෙන්න මෙතනදී අපි කිසි ගැටලුවක් තියෙනවා. අපි දකිනවා ඒතකොට සමහර ਵਿਚාරකිනුත් එහෙම. මේ ਵਿਚාරකින් සියලු දෙනාම ඉන්නේ අර 48 පස්සේ ඇද්දිට මේ අපේ හදාගත්තු ජාතික රාජ්‍ය නෙමෙති ආබාධයේ ප්‍රශ්න දකින අය අපේ પરම්පරාව වෙනතෙක්ම නමුත් ඔහුට තියෙන ප්‍රශ්නයක් නෑ. මම ගණන් කිව්වේ ඊට කලින් තිබිච්ච මොකද්ද කියලා. ඉංග්‍රීසි පාලන ක්‍රමය තුළ ස්වදේශීයත්වයේ කියන්නේ කොයි මට්ටමේ තිබුණාද කියන අදහස උඩ තිබුණා. ඒක උඩ මෙන්න මේ කියන්නේ මේ අර ලෝකයේ සහ ලංකාව කියන දේශීය යාන්ත්‍රණය පිළිබඳ යම්කිසි මම හිතන්නේ ගැටුමක් ඇතුළෙන් එන්න ඇති මොකද මොකක් වුණින් පෙනී ඉන්නවද කියන එක. හැබැයි අපි දන්නවා ඔහු නිහඬ වුණාට ඒ කාරණා සම්බන්ධ ඇතුළතදී රාජ්‍ය එහෙමත රජයට නතර කළ නොහැකි සිනමාව රාජ්‍ය වාරණයට හසු වෙන්නේ නොවේදී කියන එක සිනමාව සහ කලාකරුවා ඊ타මත්ම ස්වාධීන පුද්ගලයෙක් ජීවිතය කියන එක ඔහු ඊ타මත්ම හොඳින් පෙන්වුම් කරා. ඒකේ පින්තුව තමයි ඔහු කිසිම විදියකින් රාජ්‍යයෙන් ඉල්ලීම් කරේ නැහැ. ඔහුට ඔහුට ගයක් ඉල්ලුවෙන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අද වෙනකොට කලා ලෝකයේ සාමාන්‍ය මට්ටමකට නමක් හදාගන්න කෙනෙකුත් ඉස්ලාම් ගෙයින් ඉන්නේ ගයක් ඉල්ලනවා, ආදාර මුදලක් ඉල්ලනවා, ජීවන ක්‍රමයක් ඉල්ලනවා, විවිධාකාර විදිහෙන් ඉල්ලනවා. මේ කිසියක් මොකද ලැබුණෙත් නැහැ. මම දන්නා කාලේ අර මිසිස් පීරිස් එහෙම නැත්නම් ස්මිතා පීරිස් මැතිණියට පන්සේ තානාපති ඒ තනතුරු ලැබුණා අරුණකොට තනතුරු වලින් ඉඳි අපිට එහෙම දන්නේ නැහැ. නමුත් උන් හැමතැනම හිටියා. එහෙම විශේෂ වරප්‍රසාදයක් දෙමුන එහෙම උඩ ලැබුණා ලැබුණේ මේ ගිය මාසේ යම්කිසි මුදලක් ලබා දෙන්න රජය තීරණය කළා. නමුත් අවසනාවට ඌට ඒක ලබා ගන්න බැරුණා මම හිතන්නේ. සමහර මාසෙකට විතර ගෙවන්න ඇති. ඉතින් අපි හිතේ තීරණය මේ හැබැයි ඒක කිව්වේ නෑ. ඕන් කවදාකවත් මාධ්‍යට ඇවිල්ලා කිව්වේ නෑ. ඕන් හිතපු පන්තියත් එක්ක ඒ පන්තියට ඒක නොගැලපෙන දෙයක්. තමාගේ දුක කීම, තමා දරිද්‍රයි කියලා කීම මම හිතන්නේ ඒක අපිට අයිති නැති වැඩක්. අපි අපි ලබා උපන් අය. ඉතින් අපි කොහොමද අපිට වඩා නැතිව මේක ඇති කියලා හිතාගෙන මොකද කිව්වේ නැහැ. නමුත් අවසානයේදී මෙලදී මම හිතන සාමාන්‍ය ප්‍රමාණයක් ගත්තම කලාකරුවන්ට ඉන්න ස්ථිර නිවාස තියෙනවා මම හිතන අවසාන වශයෙන් ඔහුට එහෙම තරක් හිමුනේ නැහැ අද ඒ තාම අවශ්‍ය තත්ත්වයක තියෙන ඒ නිවස සහ ඒක මම හිතන්නේ වෙනත් පාර්ශවයක් අතර ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි අද ඔහු ගැන මෙච්චර කතා කරාට ඔහු මේ ජනප්‍රිය සිනමාව කරපු කෙනෙක් නෙවෙයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඔහුගේ සිනමාව පිළිබඳව සිංහල සිනමාවත් එක්කම ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමය එකට බැඳලා තිබුණත් ඔහුගේ සිනමාව කවදාවත් ආදායම් වාර්තා තිබූ සිනමාවක් නෙවෙයි නේද? ඒ කියන්නේ එහෙම ආදායම් වාර්තා තිබූ චිත්‍රපට ඔහුගේ සිනමා නිර්මාණ අතර තිබෙනවද? ඒක එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ ඔහු ඔහු නියෝජනය කරපු සිනමාව බුද්ධිමය සිනමාවක්. එහෙම ප්‍රඥාව සඳහා එදවු සිනමාවක්. ඒතකොට කවදාකවත් මේ ඔහුම කියලා කියනවා මම මේ මේ ජනප්‍රිය වීමේ සඳහා නිර්මාණ කරන්නේ නැහැ. ජාතින පැහැදිලි කරගත්ත ගැටුමත් එක මොකද ඔහු ඔහු නිරන්තර උත්සාහ කරන්නේ බුද්ධිමය සිනමාවක්. ඒකත් එක්ක අර ඔහුගේ සිනමා කෘතිය තේරෙන්නේ නැහැ. මට මතක අපි පාසල් විවිධ ප්‍රතිපද පහ ලිස්ට් ජීස් තේරෙන්නේ නෑනේ. ඒ කියන්නේ ප්‍රඥාවක් අවශ්‍යයි. ප්‍රඥාව දන්නේ නැති කට මේ අයරන් එක තේරෙන්නේ නෑ. ඒ වගේ ඔහොසි යම්කිසි අර මේ කලාව කියන එක බුද්ධිමය කාරණාවක්. ඒක ඒක නරඹල තේරුම් ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි කියන එක උන් තමයි ගෙනාවේ. ඊට එහෙම නැත්තම් අපේ සිනමාව කියලා සාමාන්‍ය ලොකු කැලෙන් ගත්තොත් එහෙම අපි දන්න ජනප්‍රිය සිනමාව කියන්නේ විනෝදාත්මක සිනමාව තමයි සිනමාව කියලා ගොඩක් වෙලාවට පරිශීලන සහ ගොඩක් යැපුම් මාර්ගයේ තිබුණු සිනමාව එතන තමයි. ඔහු කවදාකවත් යැපුම් පැත්ත නියෝජනය කරේ නැහැ. ඔහු නියෝජනය කරේ මේ විශේෂ අමාරුම දේ. ලෝකයට ගොඩනගන අමාරු දෙපැත්ත ඔහු හිටියේ. ඒ නමුත් අපි දන්නවා කාලයත් එක බලගම අද අපිට ඔහු කරපු නිර්මාණ ටික තියෙනවා. ඒ යුගයේ ආදායම් ලැබු නිර්මාණ මට මම හිතන්නේ ඊයේ අපි කතා කරා මේ එක්තරා මොහොතකදී ධාමේ ෆෝස් එක නැමැති ඒ ශුර රංගවේදියා උදේ වරුවේ ෂූටින් යනවලු මේ ඒ දවස්වල කෙරුණු කර වාණිජ චිත්‍රපටයේ ගස් වටේ දුවලා ඇවිල්ලා හවස තමයි එන්නේ මම හිතන්නේ නිදානේ රංගපාන්න. <laughs> ඒ කියන්නේ අන්න එහෙම ඉවරයි. අර වෙන යතුම් මාර්ගයක් ඒක සකස් කරන්නේ තියෙනවා. නමුත් මට කිව්වා දැන් එහෙම එහෙම නිදාණේ වගේ චිත්‍රපටයක රඟපාන සුදුසු මනසකින් එනවද කියන එකක් ගැටලුවක් එහෙම වුණාම එහෙම මාලම් බැන්ඩ්වත් කවදාකවත් එහෙම චිත්‍රපට දෙකක් එකට කරන්න කියලා නෑ. අනික දැන් මේක දෙකක් එකට නෙවෙයි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ආකාරයේ නිර්මාණ දරුවන් දායක වෙන්නේ. ඒක නිසා අපේ අපේ සිනමාව කියලා අපි ජනප්‍රිය එකක් තියෙනවා. ඒක නිකන් මේ ඒකට ප්‍රතිවිරුද්ධ සිනමා තමයි නිර්මාණය කරනවා. උඹට පුළුවන් වුණා අර ප්‍රතිවිරුද්ධ සිනමාව එක්තරා විදිහකට ඒ කියන්නේ ජනප්‍රිය සිනමාව මර්ධනය කළා. බුද්ධිමය සිනමාව සමාජයේ වැදගත් තැනක තියන්න. බුද්ධි විශේෂයෙන්ම මහාචාර්යවරුන් උත විශ්වවිද්‍යාල තුල ඒ වගේම රාජ්‍ය තුල සහ ලෝකයේ තුල සම්මානය කියන එක මේ සම්මානය ලැබෙන්නේ ප්‍රමිති උසස් දෙයක් කියන මේ ප්‍රමිතිකරණයක් සිනමාව කියන කලාත්මක භාවිතාව කෙරෙහි යම්කිසි විදිහක ආලෝකයක් උසස් කරා. දැන් මේක තාමත් ජයගත් නැති රටවල් ලෝකේ තියෙන අන්තර්ප්‍රපාත. තාම ජනප්‍රිය සිනමාව තමයි ප්‍රධාන සිනමාව. විශේෂයෙන්ම ඉන්දියාව ගත්තොත් එහෙම. ඉන්දියාවට සබ්ජෙක්ට්ලා කියලා කියන එක පුද්ගලෙක් විතරයි. උන්ට නමුත් ඒක ප්‍රධාන භාෂාව සිනමානේ ලංකාවේ ප්‍රධාන සිනමාව තවමත් ලෙස්ටර් පිරිස් නිර්මාණක සිනමාව අද කාටත් සියලු දෙනා උත්සාහ කරන්නේ ඒක. නමුත් අපි දන්නවා යම් විටක වාන් සිනමාව ගැන අදහස් එනවා. දැන් මේක හොඳින් තේරුම් ගන්න දැන් වාන් සිනමාව දැන් මෙතන පොඩි අපි මේ දවස්වල තියෙන දේ හොඳින් බැලුවොත් නිරීක්ෂණය කරොත් එහෙම 56 ඔහු චිත්‍රාගාරයට තමයි ගල ගහලා චිත්‍රාගාරෙ බිඳලා තමයි ඒ කැමරා අම්පන්තික එළියට අරන් ආවේ. දැන් නැවත ඔබට හොඳින් තේරෙනවා නැවත පරස්සයෝගේ අභාවයක් එන සමය වෙනකොට නැවත චිත්‍රාගාර සිනමාව ලංකාවේ ඒ බලය අල්ලගෙන තියෙනවා. මේ මොහොතම තිර පස්සේ මේ චිත්‍රාගාර සිනමා නිර්මාණය කරන අය ඔහු නිර්මාණය කරපු කලාත්මක සිනමාවෙන් මුල පරිශීලනය කළා ඒ වාගෙන් යම්කිසි ආభాෂයක් ලැබලා හැබැයි යම් තමන්ගේ දුර්වලතාවයක් නිසා ඒවා මගේ හැදලා ගිහිල්ලා ඒවා කරගන්න බැරි නිසා හරි මොකක් හරි අ르ගලෙන් බැහැර වෙලා ජනප්‍රිය වැඩේ කරන්න බාරගත්ත උදවිය. ඒ නිසා සභාවල් කතා කරනවා කලාත්මක සිනමාවේ තියෙන වර්ණා ගැන කතා කරනවා ලෙස්ටර් පීස් මහත්තයා ගැන පැය 6-7ක දේශනා පවත්වන්න පුළුවන් වුණා. නමුත් උන් චිත්‍රාගාර සිනමාවට හසු වෙලා ඒවා නිර්මාණය කරමින් මිනර්වාගේ නාට්‍ය දෙබස් සහිත චිත්‍රපටි හදමින් ඒව අඳු නිර්මාණවල අපි දකින පස්තල නිර්මාණ රෙජිෆෝම් වලින් හදපු අර සෙට් වල චිත්‍රපටි චිත්‍රාගාරයට කොටුවෙච්ච පිසබ්බ ඒ 56 නැවත ඇවිල්ලා තියෙනවා ඒක මොකද තීරණ ගන්න ඕන මේ ඉතිහාසය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි හොඳින් කල්පනා කරලා බලුවා පස්සේ 56 ඔහු ගහපු කරල්ල නැවත ගහන්න අපිට සිද්ධ වෙලා තියෙනවා චිත්‍රාගාර සිනමාව නැවත බිහිලා තියෙනවා රූපවාහිනියෙන් දැන් චිත්‍රාගාර සිනමාවක් රූපවාහිනී ප්‍රධාන පිළි නාට්‍ය ඇත්තම රූගත කරන ඉන්දියාවේ ආපහු ඒතර ඉන්දියානු සිනමාව නැවත ඇවිල්ලා දින මෙහෙම බලුවොත් එහෙම ඒ වගේම මෙරට හදන චිත්‍රපටයේ ඉන්දියානු හැඩයගත් හුරුවගත් දෙබස් සහිත නළුලියන් රඟපාන චිත්‍රාගාර සිනමාවක් දැන් ප්‍රධාන වේ සිනමාවට පත් වෙලා තියෙනවා. ජෙසියන් ස්පීස් මහතාගේ සිනමා භාවිතාවේ තිබෙන විශේෂත්වය ඔබ කොයි විදිහටද විස්තර කරන්න විශේෂයෙන් ඔහුගේ ඔබ වඩාම අගය කරන විශේෂ වෙන චිත්‍රපට විදිහට ඔබ හඳුනාගෙන තියෙන චිත්‍රපටත් මොනවද? ඔව් මම හිතන්නේ ඔහුගේ විශිෂ්ටම චිත්‍රපටයට මමත් සලකන්නේ නිදානේ චිත්‍රපටය. මම හිතන්නේ නිදානේ චිත්‍රපටය හරහා ඔහු සිනමාවටම ආවෙනික වූ සිනමා භාෂාවෙන් පමණක් කළ හැකි මනුෂ්‍යයා පිළිබඳ විශේෂ ගවේෂණයක් කළා. ඒක අපේ සංස්කෘතික දැන් ලෙස්ට මහත්තයාට කිට්ටු පැලන්තියේකම අපි දන්නවා කතාව ඕනි බැලුවොත් එහෙම ඒ පැලන්තිය පුද්ගලයෙක්ම කොහොමද තමන්ගේ ප්‍රිමිටිව්නස් එක තමන්ගේ තියෙන ගෝත්‍රික විඥාණයට එක් බහැලා ගිහිල්ලා තමන්ගේ ගරා වැටීමත් එක්ක තමන්ගේ ධන බල සිඟී යන මොහොතක තමන්ට ලැබෙන අර මූලයන් වලට ගිහිල්ලා ඒවයි ගෝත්‍රික අදහස් වලට ගිහිල්ලා ඒවයි තියෙන විශ්වාසයෙන් ධන විඥාණයට ඇතුළත් ඇතුල් වෙලා කරන ඒ ඒක මම හිතන්නේ ඒ විනිවිද දැක්ම මම හිතන්නේ සිනමා අපේ සිනමාවේ සුවිශේෂී කාරණාවක් අදටත් එවැනි චරිත අපිට අපේ සිනමාවේ දකින්න තා පහසුයි. ඒ නිසා විශේෂයෙන්ම ඔහු ඒ සිනමාකරණයේ සිනමාකරුවෙක් විදිහට ඔහු භාවිතා කරන කැමරා කෝණ විශේෂයෙන් කළුසුදු අතර තියෙන ඔහුගේ නිර්මාණයේ තියෙන පොකුසත් කළුසුදු වර්ණ භාවිතාව ඒවා කලසුදු කියලා කියන්නේ හුදෙක් ලැබෙන වර්ණයක් නෙමෙයි හු නිර්මාණය කරපු වර්ණයක්. සමහර අවස්ථාවන් වලදී ඒ චරිතයේ මුල සිට ඔබ වැළුවොත් ඔබට තේරෙයි කොහොමද ඔහු වර්ණ භාවිතාව කරන්නේ කියලා. අඳුර කුටි ඇතුළට අර රංගන සදිත්තාය සිනමා කරුවාගේ අර නයා සංකේත වෙන සංකේත නයා ආපහු අන්තිම ගෙදරට එනවා පාතල් පංචාල චිත්‍රපටය අවසන්. ඒ වගේ මේ චිත්‍රපටෙත් ඉවෙන සංකේත විශාල තරම් භාවිතා කරනවා. සහ ඉතා පොහොසත් සිනමා භාගයේ ලෝක මට්ටමින් බැලුවම ඒ යුගයේ භාවිතා කරන සිනමාට සාපේක්ෂව ඉතා ඉදිරියෙන් හිටපු සිනමාකරුවෙක්. ඒ තාක්ෂණික යම් කිසි පිට ගැටලුක් මග අර ගන්න පුළුවන් විදිහට මම හිතන්නේ ඒ යුගයේ ඉතා පොහසත් තාක්ෂණ සම්මාදමත් පිරිසක් ඔහුට ඉදලා තිනවා. දැන් අවසාන කාලේදී ඔහුත් එක්ක සාකච්ඡා කරාම තේරෙනවා තම නිරන්තර කියු මැසෙල්ලක් තමයි අපිට ඒ වගේ අය අද නෑ වැඩ කරන්න කියන එක. මොකද සිනමාව සාපේක්ෂව සියලු කලාවන් මම හිතන ප්‍රසංග කලාවන් මේවා තනි පුද්ගලෙක් මතයක් නේවා නෙමෙයි ඔබත් මොකක් එක දන්නවා නාට්‍ය හෝ සිනමාව කියන ඒවා විශාල කණ්ඩායමක අදහස කණ්ඩායමක මැදිහත් වීමක් මේ කණ්ඩායම තමා නායකත්වය දුන්න පළියට කණ්ඩායමේ තියෙන ඕනම දෙයක් අපිට කණ්ඩායමට එක් කරන්න බෑ නමුත් කණ්ඩායමේ තියෙන කන්ට්‍රිබියුෂන් එහෙම නැත්නම් උන්ගේ සම්මානමිතා වැඩගත් දැන් මෙන්න මේ ඔහුගේ වටාහිර පිරිස ටිකින් ටික ටිකින් ටික නැති වෙලා යනකොට ඔහු තනි වෙනවා තනි වුණාම ඔහුට පුළුවන් ඔහුට ඔහු යෝජනා කරන තවත් පිරිසක් එනවා ඒ පිරිස ඔහුට ඒ සම්මාදම ඒ විදිහට දෙන්නේ නැහැ. ඒ නිසා තමයි ක්‍රිස්ත මහත්තයාගේ චිත්‍රපටය අවසාන කාලය වෙනකොට සමහරක් ඒවා ඇත්තටම නිර්මාණ ඔහුගේ නිර්මාණයක් දැ කිය නොහැකි මට්ටමට පිරිහියන මට්ටමට එන්නේ ඒකයි මොකද හේතුව ඔහු වටා හිටි පිරිස ටිකක් ඔහු අය වෘද්ධ වෙනකොට ඔහුට සංවේදන හැකියාව ප්‍රශ්නයක් වෙනවා. නැවත ඔහු ඒ යුගයේදී තරුණයෙක් විදිහට සංවේදනය කරද්දී හිතුව පිරිස ඔහුත් එක්ක ටිකක් ගවයකින් සම්බන්ධ ඔහුත් එක්ක ඒක බෙදාගන්න. නමුත් අපි සමාජයක් විදිහට ස්වදේශීය අපේ රාජ්‍ය නිර්මාණයෙන් පස්සේ ජනතාවක් විදිහට පිරිහීමෙන් ගිහිලා අධ්‍යාපනික පිරිහීමෙන් ගිහිලා අධ්‍යාපනික පිරිහීමෙන් ගිහිලා පිරිහීම හරහා අපිට මේ අපි අපේ ජනනය වන පිරිස් වුන්ට භාෂාව බෑ ලෝකේ දකින්නේ නෑ දක්ෂතාවයන් නෑ ඉතින් මේ සියල්ලත් එක්ක උඩ හම් වෙන පිරිසත් එක්ක ලෙස් පිරිස් අතරමං වෙනවා මම මේක තමයි ඔහු ඔහු යතේ පිරිස ඔහුගේ නියවීම ගැන ඔහු ඉතාමත්ම ශෝකෙක හිටියා ඕකේ ඔබ තරුණ සිනමාකරුවන් අතරින් ඔබ ප්‍රමුඛෙක් විදේශීය වශයෙන් විශේෂයෙන්ම ලංකාවෙන් එපිට සිනමාවත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් ඔබ ජාත්‍යන්තර සිනමා උළෙලවල් සහ ජාත්‍යන්තර සිනමා කරුවන් සමග නිරන්තර සම්බන්ධයක් තිබෙන කෙනෙක් ඔබ. එස්ටෙවන් ස්පීවිස් මහතාව ලංකාවෙන් පිට සමාජයේ ජාත්‍යන්තර සිනමාව තුළ ඔහුව දකින්න කොහොමද ඔහුව කොයි විදිහටද හඳුනාගන්නේ ඔහුට හිමි ස්ථානය ඔබට කොයි විදිහටද දැනලා තියෙන්නේ. ඔව් මම කියන්නේ ලංකාවෙන් අපි මගේ પરම්පරාවට කලින් නමුත් මගේ પરම්පරාවටලා දීගුවක් ප්‍රසන්න විතානගේ තමයි අපේ પરම්පරාව වෙනුවෙන් මේ ලෝකයේ සිනමාව විවෘත කරලා දෙන්නේ ලෙස්ටර් මහත්තයාගේ ඔහු 1956 එකවර පස්සේ දිගටම කරන නිර්මාණ සමූහයක්ම ලෝකෙට යනවා. නමුත් ඊට පස්සේ කාලෙකදී මම අර ඔබට කිව්වා වගේ ඉස්සලා ඔහු වටා හිටිය පිරිස අඩු වෙන්න අඩු වෙන්න ඔහුගේ චිත්තපරිල තත්ත්වයන් යම් ආකාරයක යම් කිසි පිරිහීමකටපත් වෙනවා. අපි ඒක දැකිය යුතුයි. ඒකත් එක්කම ඔහුට ලෝකයක් යම් විදිහකට ටිකක් ලෝකෙට ළඟා වීමත් යම් කිසි ප්‍රමාදයක් වෙනවා. ඔහු ටිකක් වය වෘද්ධ වුණාම ලෝකෙට යන්නේගේ සම්බන්ධ කංජාලය වෙනස් වෙනවා. ඒ නිසා හො වෙනවා. නමුත් ඊට පස්සේ ආපහු ප්‍රසමිතානගේ තමයි ඒ දොර නැවත විවෘත කරන්නේ. හැබැයි ඊට පස්සේ අපි යන මොහොත වෙනකොටත් ලෝකයාර ලෙස්ටර් පීරිස් අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් ඔවුන් නිරන්තර අපෙන් විමසුවේ ඔහු කොහොමද දැන් ඔය අය ඒ සමරක් ඇහුවර ඔබේ වයසකම අධ්‍යක්ෂකවර සමහර නම කියාගන්න බැරි අය එහෙම ඇහුවා. ඉතින් ඔකද ඔහු චිතපේ නරඹලා තිබුණා. විශේෂයෙන්ම එතකොට අපිට අලුතෙන් යමක් කරන්න තිබුණේ නැහැ. අපිට තිබුණේ ඔහුගේ මග නැවත ආලෝකමත් කිරීම පමණයි. ඉතින් මම දන්නවා මේ විශේෂ පුද්ගලෙක් මට ඇත්තටම මේ මේ එලසපීස් මහත්තයා මට අඳුන්නා පුද්ගල අඳුන්ලා දුන්න පුද්ගලෙක් තමයි පියර් රිසියොන් කියලා කියන ප්‍රංශයේ සිටින සිනමා දැලන්ටයා හෝ කාන්සිට කටුල නිර්මාණය නිර්මාණය ඉඳලා හිටපු කෙනෙක්. ඔහු තමයි ලෙස්පීස් මහත්තයාගේ ගොඩක් චිත්‍රපටයේ උඩලල් වලට යෝජනා කරලා ඒකට මැදිහත් වෙන්නේ. ඒ වගේම ඔහු සංස්කරණයේ ඉඳලා සම්බන්ධ වෙලා තිබුණා. ලෙස්පීස් මහත්තයා සමහරක් වෙලාවට ලෙස් මහත්තයා මට කියලා තියෙනවා මේ කෑට එහෙමනම් මේ මම ෆිල්ම් එක එඩිට් කරනවා කියලා කියන්න එපා. මොකද මම ඕක ඇවිල්ලා බලන්න මොකද්ද බලන්න මේ කරන්න කියලා බලනවා. ඊට පස්සේ ඒකට මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම ඕන කියලා යෝජනා කරනවා. ඉතින් ඒ වගේ දැන් ඒ ලිස්ට් ඒ ප්‍රයර්ෂන් තමයි ක්ලින්ට් ස්ටුට් එතකොට ලාස් um, වොන්ට්‍රිය මෙවැනි විශාල බස්කිරොස්තන් මේ වෙන සිනමා කරන ලෝකයට අඳුන දුන්නේ. අන්න ඒ වෙනි පුද්ගලෙක් ලෙස පිස් මහවිද්‍යාලේ හිටියා. ඉතින් ඒකත් අපි තේරුම් ගන්න පුළුවන් uh, විශේෂයෙන්ම මේ දැන් නිදාන චිත්‍රපටයේ ඩිජිටල් uh, පිටපත සංරක්ෂණාගාරයක් ගැන හැමදාම ඉල්ලීම් කරන නමුත් ලංකාවේ ඒක උන්නේ නැහැ. අන්තිමට ඇමරිකාවේ uh, මාටින් ස්කෝසෙසි පදනම තමයි ඒතර මාටින් ස්කෝසේසි කියන සිනමාකරුවා තමයි මෙසසියන් ජෙස්ටින් ස්විට් මහත්තයාගේ නිදාන චිත්‍රපටය ඩිජිටල් සංරක්ෂණය සඳහා අවශ්‍ය විශාල මුදලක් මම හිතන්නේ ලක්ෂ 100 ගානකට දෙහා මුදලක් ප්‍රත්‍යාග කළ ඒ ඒ වැඩේ කරේ. ඒකට ඔහු ලෝකෙට වැඩගත් කියන එක මම හිතන්නේ හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක්. ඒ ඒ වෙලාවේ චිත්‍රපටය වෙනස් චිත්‍රපට වල පෙන්නවා. ඊට පස්සේ දැන් මේ පිටපත අපිට සමහරක් වෙලාවට ලබා ගන්න දෙන්නේ නැහැ. මොකද ඒ තරම් ඒක මිලාදිකයි ඒක ආරක්ෂා වෙනවා. ඉතින් ඒ වගේම ඔහු යන්නේ චිත්‍රපට ලෝකයේ ගොඩ සිනමා උලෙවල සිනමා සිනමැටික් පන්සල්ස් කියන පන්සලේ තියෙන සිනමා සංරක්ෂණාගාරයේ ඔහුගේ බහුතරක් චිත්‍රපටය ආරක්ෂා කරලා තියෙන යකි ඉන්දියාවේ පුණාවල තියෙන චිත්‍රපට සංරක්ෂණාගාරය ඔහු චිත්‍රපටය ආරක්ෂා කරගෙන ඇත්තම ඔහු සංරක්ෂණාගාරයක් ඉල්ල අපු වෙන මිසක් ඔහු වෙන ඉන්න එකක් මතක තියාගන්න ඔහුගේ චිත්‍රපටි බහුතරයක් ලෝකේ ආරක්ෂා වෙනවා මේ මොහොතේ ආරක්ෂා වෙනවා ඔහු දිගින් දිගටම ජීවිතුන් අතර ඉන්නකොට කළ ඉල්ලීමක් තමයි සිනමා සංරක්ෂණාගාරයක් ඒ පිළිබඳව විටින් විට රජයේ අවධානය යොමු වුණාට තවමත් ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ වෙලා නැද්ද විමුක්තිය? ඔය රැඳී දැන් මේ දැන් මේ සංරක්ෂණාගාරය කියන අදහස කිව්වම ඒක තේරෙන්න ඕනද ඒක ඒක මොකද්ද කියලාවත් තේරෙන්නේ නැති නිලධාරියෙකුට දේශපාලනඥයෙකුට ඒක අදහසක් ගන්න බෑ නේද අහසගෙන කිව්වා වගේ අහසක අහස තියෙනවා දැන් කෙනෙක් කල්පනා කරන චිත්‍රපට තියෙනවානේ සංරක්ෂණාගාරයක් මොකටද නැහැ. හිතන මේක පස්සේ දැන් චිත්‍රපට එහෙම තියාගන්න බෑ. ඒවට යම්කිසි තාක්ෂණික වශයෙන් වැඩපිළිවෙලක් අවශ්‍ය මේ දීර්ඝ කාලීන ප්‍රයත්න සඳහා. චිත්‍රපටය දැන් තියෙනවා. නමුත් ඒක විය කියනවා. කියන්නේ ඒ තාක්ෂණي ලබා දෙන තමයි අපි උත්සාහ කරේ විතින් ඊට කියලා. නමුත් මේ තරම් බිල්ඩින් හදන රටක, මේ තරම් එයාපෝට් හදන නැවුද <laughs> තියෙන රටක, පාරවල් හදන රටක සංරක්ෂණාගාරයක් නැහැ. ඒ කියන්නේ අපේ රටේ සංරක්ෂණය කරලා තියෙනවා නම් අතීතයට හිමිකම් දේවල් සංරක්ෂණය කරලා තියෙන්නේ ගල් කුණු ටිකක් ඔය ඒවා ටිකනේ ඒවා සංරක්ෂණය කරන්න අවශ්‍යත් නැහැ මොකද ඒවා ස්වභාව ස්වභාව ධර්මය විසින් ගල් ඉතින් විනාශ කරන්න බෑ NDC ගල් බොර දාලා විනාශ කරොත් ඇරෙන්න ඉතුරු දැන් මේ යුගයේ බිහිව සියලු කලාවන් ආරක්ෂා කර යුතු සංරක්ෂණය කළ යුතුයි නාට්‍ය සංරක්ෂණය කළ යුතුයි පිටපත් සංරක්ෂණය කළ යුතුයි ඉතින් මේක ආණ්ඩුව එහෙම එකක් දන්නේ නැහැ එහෙම අදහසක් නැහැ මොකද හේතුව ඒ ඇයට තමාව සංරක්ෂණය කරගන්න බැරි තමාගේ ප්‍රතිපද සංරක්ෂණය කරන්න බැරි වුණාම කල්පනා කරනවා වෙන කොහේද සංරක්ෂණය කරන්නේ කියලා. මම හිතන්නේ ඒ නිසා ලෙස්ට මහත්තයාගේ මම හිතන්නේ ඔහු ආරක්ෂා කරව මත ඔහු පෙනී සිටිය රාජ්‍යයන් ඔහු ආරක්ෂා කරේ නැහැ. ඔහු නේ පෙනී හිටියේ නැහැ. ඔහුගේ අදහස් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. මෙරට සිනමා කලාව තුළ බිහි වූ සුවිශේෂ යුග පුරුෂයෙකු පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අද සමුරුදල පැය වැඩසටහනට අප හා සමග කතා බහට එක්ුණේ ප්‍රවීණ දක්ෂ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ සුවිශේෂ සිනමාකරුවාගේ යුග මෙහෙවර පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අද අප හා සමග කතා බහට එක්ුණාට විමුක්තිය ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද සමුද්ද අඩපය ගෙන එන්නට දායක වුණා ටූලින් ජයන. සමුද්ද අඩපය. ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය රාජිත දිසානායක.